බෞද්ධයා ගුවන් විදුලි දායකත්ව ධර්මදේශනා ධම්සභා මණ්ඩපයේට අද වැඩමවා වදාළ ස්වාමින්ද්‍රයන් වහන්සේ තනමල්විල කිතුල්කොටේ රතන සදහම් භාවනා මධ්‍යස්ථානයේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද වලස්මුල්ලේ ගුණරතන ස්වාමින්ද්‍රයන් වහන්සේ සුපින්වත්නි අපි සියලු දෙනාම දේශක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සාදු නාද පවත්වමින් පිළිගනිමු සාදු සාදු සාදු බෞද්ධයා ගුවන්විදුලි දායකත්ව ධර්මදේශනා මාලාවේ අද දිනට નિયમિત ධර්මදේශනාවේ සදැහැති දායකත්වය පන්නිපිටිය වීරමාවතේ අංක 190න් 41 නිවසේ පදිංචි චන්ද්‍රිකා මානෙල් අල්විස් මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා රණාල අඹගහවෙල අංක 82 ඒ නිවසේ පදිංචි සිරියාවති පින්නවල මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා.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 ඒ නිසා පින්වත්නි, ඒ අතිශය දුර්ලභ බුද්ධෝත්පාද කාලයේ අපි මිනිස්සෙක් වෙලා උපදිනවා කියන එකත් දුර්ලභ කාරණාවක්. අපි ඒ කාරණාවට බොහොම වාසනාවන්ත වුණා. එතකොට අපි දැනගන්න ඕන බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙලා සංසාර දුකෙන් අත් මිදීම පිළිබඳව වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කරමින් යන කාලයක අපි මනුස්සාත්මයක් ලැබුණනම් අපටත් කරන්න තියෙන්නේ කුමක්ද දුර්ලභ බුදුරජාණන් වහන්සේලා ලෝකේ පහළ වෙලා ඒ දුර්ලභ චතුරාර්ය සත්‍ය ධර්මයක් අපිට හෙලිපෙහෙලි කරලා දෙන්නේ එහෙනම් ඒ අනුව නුවණින් විමසලා අපේ සිත දියුණු කරගන්න එක තමයි පින්වත්නි බුද්ධෝත්පාද කාලයක ඉපදුණු මිනිස්සෙකුට තියෙන මූලිකම දේ වෙන්නේ අපිට තියෙන වගකීම වෙන්නෙත් ඒකමයි. දැන් අපට වගකීමක් තියෙනවා නම් මේ manuss ලෝකේ ඉපදුනාට පස්සේ තියෙන වගකීම තමයි කුමක්ද? මේ සසර දුකින් එතර වෙන්න කුමක් කරන එකද? සිත මෙහෙවන එක. ඒ නිසා ඔබ සමත් වුනොත් සසර දුකෙන් ඈතර වෙන විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ විදිහට ඒ ධර්මය මෙනෙහි කරන් ඔබ සමත් වුනොත් ඔබට පින්වත්නි සංසාර දුක්ගෙන නිවාලන්න පුළුවන් වෙයි. හැබැයි එකක් තියෙනවා දැන් මෙතන මේ විශාල පිරිසක් හිටියත් පින්වත්නි ඇත්තටම ඔබ කැමතිද සසර දුකෙන් එතර වෙන්න කැමතිද දැන් ඔය ඇත්තන්ගෙන් මං අහන්නේ කැමතිද කැමති නෑ නේ දැන් සාමාන්‍යයෙන් නොතේරුම් කම මත අපි කියනවා කැමතියි කියලා කැමති වුණාට ඇත්තටම මේ ඉන්න මේ පිරිස මෙච්චර විශාල පිරිසකින් ඇත්තටම බැලුවොත් එක පස් දෙනෙක්වත් අවංකව කැමති වෙන්නේ ඕගොල්ලෝන්ගේ කැමැත්ත තියෙන්නේ කුමක්ද? සසර දුකෙත් යන ගමන් මේකෙන් එතර වෙන්නත් කොහොමද කියලා පොඩ්ඩක් බලන්න නැත්නම් නේ ඔබ වැඩියෙන්ම කැමති ඔබ වැඩියෙන්ම ඇලුම් කරන්නේ පින්වන්නේ දුකට ඔබ සැපට තරම් කැමති නෑ. කැමැතිම දුකට. ඇයි ඒ දුකට කැමති සැපට කැමති නැත්තේ? ඔබ ඒ තරම්ම මෝඩයි. ඒ තරම්ම මේක තේරුම් කරගන්න බැරි තරමටම මෝඩ වෙච්ච නිසා අනේ මේ අය සැපයි කී කියා අල්ලන්නේ කුමක්ද? මොකද්ද? දුක්කම නෙවෙයි. දැන් ඔය ඔය ඇත්තෝ සැප හොයන්න කී කියා මේ ජීවිතේ හොය හොයා ගිය හැම දෙයකම සැප ලැබුණද? ලැබුණද? නෑ ලැබුණේ කුමක්ද? දුක්ඛමයි. ඇයි? අපි මෝඩයි. ඇයි සැප කියලා දුක ඉල්ලනවා. දුක නොල දුක ඉල්ලලා දුක ගත්තට පස්සේ දුක ලැබුණන් ඔබ දුකයි කියලා අඬනවා. පුදුම කතාවන්නේ. කැමැත්තෙන්ම දුක අරගෙන දුක ලැබුණත් අඬනවා දුකයි කියලා. පින්නනේ දුක ඔබ අවබෝධයෙන් හෝ අනවබෝධයෙන් වැළඳගන්නේ දුකමයි. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළලා දේශනා කරන මානෙනි ඔය බැඳෙන බැඳීම දුකයි. ඕකෙන් අත්මි දෙන්න බලන්න. අත්මි දෙන්න බලන්න. දැන් ඇත්තටම දැන් ඔබට හිතෙනවද දැන් ඔබට සාමාන්‍යයෙන්වත් හිතෙනවද මේ ජීවිතේ දුකයි කියලා හිතෙනවද හිතෙන්නේ මේක සැපයි කියලා නේද හිතෙන්නේ හැබැයි ඔබට මේකේ දුකක් දැනෙයි ඔය කය බිඳී මනුස්ස ලෝකයෙන් ඈතර වෙන්න යන වෙලාවට ඈතර වෙන්න කියන්නේ මොකද්ද මනුස්ස ලෝකේ අහිමි වෙන්න යන වෙලාව වෙනවනේ ඒ වෙලාවට නම් කෑ ගහේ මේක දාලා යන්න බෑ කියලා. ඔබ ඒ වෙලාවට කැමති වුණත් අකමැති වුණත් ඔබට යන්න වෙනවා. හැබැයි මතක තියාගන්න බහුතරයක් අයටම යන්න වෙන්නේ නැවත මනුස්ස ලෝකෙටද? දිව්‍ය ලෝකෙටද? කොහෙටද යන්න වෙන්නේ? සතර අපායටමයි. නේ? බලන්නකෝ ඉතින්නේ. ඉතින් ඒක නිසා මම හිතන්නේ ගොඩාක් අය කැමති මේ සතර අපායට යන්න. ඇයි ඇයි දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන නිරේට අර මේ වෙයි ගියාට පස්සේ තිරිසන් ලෝකවල එහෙම ඉතින් ඔය වැඩ නැහැ කියන වෙල හෙළඳාම් නැහැයිලු ඔය කුඹුරු වපුරන කටයුතු ඒව එහෙම නැහැයිලු. ඉතින් ඒක නිසා ඔයගොල්ලෝ කැමතියි ඒකට නේ. මොකුත් නැතුව නිකන් කාලා බීලා ඉන්න නැත කියලා හිතන් යන්න කැමතියි ගියන් පස්සේ තමයි හම්බෙන්නේ කැම්බින් ටික. නමුත් බලනකෝ දැන් හිතේ පවතින ස්වභාවය ඔබ හැම මොහොතකෝම අරමුණු කරන්නේම සසර බැඳෙන්න. සෑම මොහොතකම සිතවිල්ලක් ගණදෙනු කරන්නේ දුකම ලැබෙන දෙයක්. එතකොට ඊට අනුව පින්වත්නි අපිට විපාක කර්ම තියෙනවා. ලෞතර බුදුරජාණන් වහන්සේලා ලෝකේ පහළ වෙලා අපිට දේශනා කරන්නේ නැවත නූපදින ධර්මයක්. ඒ කියලා කියන්නේ කුමක්ද? බුදුරජාණන් වහන්සේලා පින්වත්නි ලෝකේ පහළ වෙලා දේශනා කරන්නේ මේ සසර දුක ඇති නොවන ධමයක්. නැවත නූපදින්න එකක්. ඒ කියන්නේ ಜಾතිය ස්වභාව කොට ඉන්න සත්වය ಜಾතියෙන් අත්මිදීමට හේතු වන ධර්මයක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. දැන් ඔන්න බලන්නකෝ දැන් ඔබ කිව්වා ඔබ කැමති සසර දුකෙන් කියන්න ඈතර වෙන්න. එහෙම කිව්ව නේද? දැන් එතකොට දැන් ඔබ බලන්න එහෙනම් ඔන්න සසර දුකෙන් එතර වෙන්න නම් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය තමයි අපි මෙනෙහි කරන්න ඕන. දැන් එතකොට ඔබ දන්නව නේද පැහැදිලිවම බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයේ පහළ වෙලා දේශනා කරන්නේ ජාතිය ජරාව ව්‍යාධිය මරණය ස්වභාව කොට ඉන්න සත්වයෝ ඉන් අත්මිදවීම පිළිබඳව ඒකේ ආදීනවේ දැකීමෙන් ඒකෙන් මිදීම පිළිබඳ වැඩසටහනක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. දැන් ඇත්තටම දැන් ඔබ ඔබේ සිතත් එක්ක දැන් කතා කරලා බලනද ඔබ දැන් ජාතිය ස්වභාව කොට නේද ඉන්නේ? ඔව්. දැන් මේ ජාතිය ස්වභාව කොට ඉන්න ඔබ ජාතියෙන් අත් මිදෙන්න කැමතිද? ආයිත් උත්තරේ දෙයියෝ කියලා. තේරෙන්නේ නැති නිසා. ඒතකොට දැන් ඔබ මෙහෙමත් කල්පනා කරොත් කොහොමද? දැන් ඔබ ಜಾතිය ස්වභාව කොට ඉන්න ඔබ ඇත්තටම ඔබ දැන් මේ සම්මත ලෝකය තුල දන් දෙනවා සිල් රකින්නවා භාවනා කරනව නේද? ඒ කටයුත්තක් කරන ඔබ ඔබේ හිත තුල තියෙන කුමක්ද? ඇතුළත හිත තුල තියෙන්නේ මේ දානේ දීමෙන් අපි හොඳ තැනකවත් උපදින්න ලැබෙන්න නේ ඔය වගේ ඔය වගේ අදහසක් නේ තියෙන්නේ එතකොට මේ දාණය දීමෙන් මේ දුක් ටික නැති වෙන්නවත් කියලා හිතනවා පින්නදී එහෙනම් ඔබ එතන අරමුණු කරන්නේ මේ දාණය දීමෙන් හොඳ තැනක උපදින්න ලැබෙන ඒ කියන්නේ જાතියමයි ඉල්ලන්නේ වචනෙන් කියන්න ඕනේ જાතියමයි ඉල්ලන්නේ එතකොට අන්න බලන්නකෝ ඔබට බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙනවද? ඒ කතා කරන්නේ නෑ. ඇයි බුදුරජාණන් වහන්සේ පහළ වෙලා දේශනා කරන්නේ නැවත ඉපදීමට හේතු නොවන එකක්. දැන් අපිට දැන් ලැබිලා තියෙන්නේ අපි අහලා තියෙන්නේ අපි දැන් පුරුදු කරන්නේ මොකද්ද? මේ manuss ලෝකය සැපයි. මේ manuss ලෝකයටත් වඩා සැප තියෙන තැනක් ලැබෙනව නම් හොඳයි කියන අදහස නේද? එහෙම තැනක් ඇත්නම් හොඳයි කියලා හිතනකොට ඔබ එහෙම තැනක් අරමුණු කර ගනිමින් ඔබ යම් ප්‍රතිපදාවක් කරයිද යම් වැඩපිළිවෙලක් කරයිද ඒ සියලු කරන වැඩිපිළිවෙළවල් මිත්‍යා දෘෂ්ටිකයි. හොඳට මතක තියන්න. ඒව මිත්‍යා දෘෂ්ටිකයි. හැබැයි නියත මිත්‍යා දෘෂ්ටිය නම් නෙමෙයි. නියත මිත්‍යා දෘෂ්ටිය නෙවෙයි මිත්‍යා දෘෂ්ටිකයි. ඔබ සම්මාදිට්ඨි ලෝකෝත්තර සම්මාදිට්ඨියටපත් වෙන්න පුළුවන්කම ලැබුණොත් තමයි පින්වත්නි ඔබට ආන්න මේ සසර දුකෙන් එතර වෙන්න පුළුවන් විදියට අපි හිත පවත්වන්නේ. එහෙනම් හොඳට කල්පනා කරන්න බුදුරජාණන් වහන්සේලා ලෝකේ පහළ වෙලා නැවත අපි මේ ඉපදිලා තියෙන ලෝකෙට වඩා හොඳ සුන්දර ලෝකයකට ගෙනියන්න නම් නෙමෙයි. එහෙම ගෙනියන්න නෙමෙයි අපිට කොතන ඉපදුනත් ලෝකයේ නම් දුකයි. ලෝකය දුකයි. එහෙනම් මේ manuss ලෝකය දුකයි කියලා ඔබ එතන දුකෙන් අත් මිදෙන්න කියලා හිතාගෙන දිව්‍ය ලෝකයක් අරමුණු කරගෙන වැඩ කටයුතු කරොත් ඔබ ඒ දුකෙන් මිදෙන්නේ නම් නෑ දුකෙන් මිදෙන්නේ නෑ හැබැයි දුකේ විෂමතාවයක් තියෙන්න පුළුවන්. මේට සාපේක්ෂව යම් සැපක් තියෙන්න පුළුවන් දිව්‍ය ලෝකේ. හැබැයි ඒ තිබුණට මනුස්ස ලෝකයේත් ඔබට ජාති ජරා ව්‍යාධි මරණ දුක තියෙනවා. ඔබ දිව්‍ය ලෝකයක උප්පත්ති ලැබුණා ජාති ජරා ව්‍යාධි මරණ දුක තියෙනවා. එහෙමනම් පින්වත්නි ඔබට දුකෙන් එතර වෙන්න නම් ලෝකේ වෙනස් කරලා හරියන්නේ නැහැ. ඒ කියන්නේ manuss ලෝකයෙන් දිව්‍ය ලෝකයකට ගියා කියලා හරියන්නේ නැහැ. දුකෙන් එතර වෙන්න නම් අනිවාර්යයෙන්ම ලෝකයෙන් එතර වෙන්න ඕන. දුකෙන් එතර වෙන්න නම් ලෝකයෙන් එතර වෙන්න ඕන. ලෝකයෙන් එතර වෙන්න පුළුවන් වුණොත් ඔබ දුකෙන් එතර වුණා. අන්න බලන්න. දුකෙන් එතර වුණා කියන්නේ ලෝකයෙන් එතර වුණා. ලෝකයෙන් එතර වුණා කියලා කියන්නේ දුකෙන් ඊතර වුණා. ඒ නිසා දැන් දුක නැති කරගන්න තවත් ලෝකයකට යන එක නෙමෙයි ලොවෙන්ම නිදහස් වෙන්න ඕන ලෝක විදූ වෙන්න ඕන. අන්න එහෙම தත්වයකටපත් වෙන්න පුළුවන් කමක් ආවොත් ඔබට සසර දුක් ගිනි නිවා ගන්න පුළුවන් වෙයි. එහෙම නැතිවනම් පින්වත්නි අපි මේ එක එක පැතිවලට හැරි හැරි මේ දුක ආවේ අර දේ කරපු නිසා ඒක නැතුව වෙන දෙයක් කරා නම් මේ දුක නැහැ කියලා ඔබ තව දෙයක් කරනවා ඒ දේත් ඔබට දුකද සැපද ඒ දේ දුකයි නේ පින්වන්නේ දැන් බලන්න ඔබ ඔහම වාඩි වෙලා ඉන්නකොට කකුල් දෙක නමාගෙන දැන් සැපයිද දුකයිද දුකයිනේ කකුල් දෙක නමාගෙන ඉන්නකොට සැපද දුකද? දුකයි. දැන් ඔබට අහිංසකවම හිතෙන්නේ නැද්ද? නමපු කකුල් දෙක දිග හැරගත්තොත් සැපයි කියලා හිතෙන්නේ නැද්ද? දිග හැරගන්න නැත්තම් සැපයි කියලා එහෙම හිතට හිත කියන්නේ හිතෙන්නේ නැද්ද? හිතෙනවා. දැන් එතකොට ඔබ ඔන්නතන හොඳට බලන්න කකුල් දෙක නමන් ඉන්න එක දැන් ඔබට දුකයි. දැන් හිතෙනවා නම්මපු කකුල් දෙක දිගහැර ගන්නටත් නම් සැපයි. දැන් ඔබ ඊළඟට සැප හොයන්න දැන් මොකද කරන්නේ? නම්මපු කකුල් දෙක දිගහරිනවා. දැන් ඒතකොට දිගහැරලා ඉන්නකොට ඇත්තටම ඔබට වෙන්නේ මොකද්ද? අර නමාගෙන හිටියට සාපේක්ෂව සැපක් තියෙනවා. තව ටික වේලාවක් යන විට කකුල් දෙක දිගහැරගෙන ඉන්න එක මොකද්ද? දුකයි. දැන් එතකොට ඔබට අහිංසක මෝඩ සිතක් පහළ වෙනවා මොකද්ද? අනේ නමාගත්ත නම් නේ කියන්න. නමාගත්ත නම් සැපයි කියලා හිතාගෙන දැන් මොකද කරන්නේ? දැන් නමා ගන්නවා. දැන් එතකොට දැන් සැප ලැබුණද? ඔන්න බලන්නකෝ වෙනවා. දැන් එතකොට අපිට ඔය ඩිංගෙවත් නුවණ නැහනේ. මීට මොහොතකට කලින් කකුල් නමන් හිටපු එක දුකයි කියලා දැනුණු අපි සැප හොයන්න දිගහැරියා. දිගහැරියට පස්සේ ටික වෙලාවක් යනකොට ඒක දුකයි කියලා හිතෙනකොට දැන් දිගහැරපු එක දුකයි. දැන් අපි ඉස්සෙල්ලාම අපිට දුක ආවේ නමන් ඉන්න එක දුකයි නිසා දිගහැරිය සැප හොයන්න. දැන් දිගහැරලා ටික වෙලාවක් යනකොට දුකයි කියලා හිතෙනකොට දැන් අපිට අමතකයි නමං හිටපු එක දුකයි කියලා හිතන්නේද දිගහැරියේ දැන් අපිට අමතකයි නමං හිටපු එක ඉස්සෙල්ලා දුකයි කියලා හිතුව කියන එක අමතකයි දැන් හිතෙනවා නැමෝනම් සැපයි කියලා දැන් ආයිත් නමනවා දැන් මොකද්ද ජීවිතේ කරලා තියෙන්නේ තේරෙන්නද කියන එක දැන් ඔය වගේම ඒව නේද කරලා තියෙන්නේ. දැන් ඔබ කරලා තියෙන්නේ මොකද්ද? ඇත්තටම නමන් ඉන්නවට සාපේක්ෂව දිගහැරීම සපයි කියලා හිතලා දිගහැරියා. දිගහැරන් ඉන්නකොට දුකයි කියලා හිතලා ආපහු නමන් හිටියා. දැන් එතකොට ඔබ කරලා තියෙන්නේ ඔබට සැපක් ලැබුණේ නැහැ නේව. සැපක් ලැබුණා නම් දිගහැරපු එක දිගහැරගෙනම ඉන්නවනේ. නමුත් සැපක් ලැබුණේ නැහැ. දැන් ඔබ වෙලා ඔබට වෙලා තියෙන කුමක්ද? දුක්ඛේ විෂමතාවයක්. දුකේ සාපේක්ෂතාවයක් දා. නමන් ඉන්නවට සාපේක්ෂව දිගහැරගෙන ඉන්න එක හොඳයි. ටික වෙලාවකට. ඒක දිගහැරගෙන ඉන්නවට සාපේක්ෂව ටික වෙලාවකට නමන් ඉන්න එක හොඳයි. අපිට දැන් ඔය අන්ත දෙකටම යනවා. ඔය දෙකෙන් එක අන්තයකින්වත් අපිට දෙයනේ සැප ලැබෙන්නේ සැප ලැබෙන්නේ නැහැ. ඒ තරම් දෙයක් නොතේරෙන නිසා ඔය පැන පැන ඉන්නවා. මෙතන හිදෙනකොට දිග හරිනවා, දිග හැරන් ඉන්නකොට නමනවා. දැන් එතනින් මෙතෙන්ට පයින්නවා, මෙතනින් උතෙන්ට. ඕක විතරක් කර කර මේ ජීවිතේම බලන්න. ඔය නාකි වෙනකම්ම කෙරුවේ මොකද්ද කියලා බලන්නකෝ. අර දේ කරා නම් සපයි කියලා හිතුවා. ඒක කරා දුකටපත් වෙනකොට ඒක නෙවෙයි මේක කරා නම් සපයි කියලා හිතුවා. දැන් ඔය හැම දෙයක්ම කලේ කුමක් සොයාගෙනද? අනේ සප සොයාගෙන. ඕගොල්ලෝ මැරෙන මොහොත දක්වාම ඔබට නොලැබෙන එකම එක දෙයක් වෙයි බොහෝ දුරට මොකද්ද? සැප. නොකරපු සෙල්ලමකුත් නැති වෙයි ඕක හොයන්න. නමුත් නොලැබුණෙත් ඔබට සැපමයි. බලන්නකො වැඩි. දැන් එතකොට පින්න දැන් ඔබ කල්පනා කරගෙන කොමක්ද අපි පරිහරණය කරලා තියෙන්නේ? කකුල නමාගෙන ඉන්න විට දුකයි කියන්නේ එතන අනුසය ධර්මයේ තියෙන්නේ द्वේෂයයි. අනුසය ධර්මයේ द्वේෂයයි. එතකොට දැන් අන්න මේ නමන් ඉන්න එක දුකයි දුක් වේදනාවක අනුසය ධර්මයේ द्वේෂයයි. මතු වෙලා නැහැ द्वේෂසිත. නමුත් යටින් තියෙනවා द्वේෂසිත. එතකොට දැන් අපි අන්න द्वේෂ නමන් ඉන්න එක द्वේෂ නිසා දැන් අපි දිගහැරිය සැප හොයන්න. එහෙනම් සැපයි කියලා සැප වේදනාවක අනුසය ධර්මය රාගයයි. එතකොට මම කියන එක තේරුම් ගන්නකෝ දැන් පාදයේ නමන් ඉන්නකොට අපිට දුකයි කියන්නේ දුක් වේදනාවක අනුසය ධර්මය द्वේෂයයි. සැප හොයන්න දිගහැරියා යම් සැපක් ලැබුණා සැප වේදනාවක අනුසය ධර්මය රාගයයි. දැන් එතකොට ඔන්න බලන්නකෝ දැන් ඔබ කරලා තියෙන්නේ ජීවිතේ අර ඔබ අකමැති දේ තියෙනවනේ ඒකෙන් කැමති දෙයට පයින්නවා කැමති එකෙන් ඔය අකමැති එකෙන් කැමති කරපන ඔය විදිහට පැන පැන හිටියා ඒ කියන්නේ අකමැති දේ කියන්නේ द्वේෂයයි කැමති දේ කියන්නේ රාගයයි එහෙනම් ඔබ ජීවිතේ ඝනදෙනු කරන්නේ කුමක්ද රාගයයි දේශයයි අනේ දැන් මේ දන්නේ නැහැ ඒ වුණාට නිතරම ඝනදෙනුව රාගසිතයි ද්වේෂසිතයි. දැන් රාගසිතේ ඉඳලා ද්වේෂසිත. දැන් ද්වේෂසිතේ ඉඳලා රාගසිතට ගියා. රාගසිතේ ඉඳලා අයිත් පාදේ නම් වලට ද්වේෂසිත අන රාග ද්වේෂ එහෙනම් දැන් ද්වේෂය වෙලා තිබුණ කකුල නමාගෙන ඉන්න එක දැන් දිගහැරියා දැන් ඔන්න රාගයටපත් වුණා දැන් ඒ රාගයටපත් වෙච්ච දැන් ද්වේෂයටපත් වෙනකොට දැන් ආපහු නමනෝ සැප හොයන්න රාගය සොයන්න. එහෙනම් අපි මේ ජීවිතේම පින්වත්නි කරලා තියෙන්නේ රාග ద్వේස වලට අහු වෙන එකමයි. රාග ద్వේස වලට මාරු වෙවි මාරු වෙවි ඉන්නෝ. එතකොට දැන් ඔබ කල්පනා කරන හාදිසියද ඔය ටිකමනේ ජීවිතේ කරන්නේ. අංග චලනයේත් උහුමයි. සම්මත ලෝකේ කරන වැඩවලත් උහුමයි. එතකොට එහෙම කරගෙන යන විට ඔබ හදිසියේදිවත් මැරුණොත් ඔය අතරේ මැරුණොත් මොකද වෙන්නේ? අන්න බලන්නකෝ රාග සිතක් තියෙන මොහොතක ඔබේ කය බිඳිලා ගියොත් ඔබ දිව්‍ය ලෝකෙද යන්නේ? කොහෙද යන්නේ? ආ සතර අපායට යන්න වෙනවා. එහෙනම් ඔබ රාගසිතයි ද්වේෂසිතයි නම් නිතරම ඝනදෙනු කරන්නේ ඔබේ කය බින්දෙන වෙලාවෙත් ඔබට සිහියට එන්නේ ඔය සිතමයි. ඒතකොට රාගසිතක් සහිත වෙලාවක ඔබේ කය බින්දුනොත් ඔබ යන්නේ කොහාටද? සතර අපායට. ද්වේෂසිතක් සහිත මොහතක ඔබේ කය බින්දිලා මැරුණොත් ඔබ යන්නේ සතර අපායට. එතකොට බලන්න ජීවිතේ හැම තිස්සෙම වගේ ඔය සිත් නෙමෙයිද ගන්දනු කරන්නේ? ඕව නෙමෙයිද? ඕක තමයි ගන්දනු කරන්නේ. එහෙනම් ඔබට අනිවාර්යෙන් යන්න වෙන්නේ දන්නව යන්න වෙන තැන යන්න වෙයි එහි. දැන් එතකොට මේ ධර්මයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඇයි? ඒ යන්න තියෙන මගේ වලක්ව ගණ්ඩයි පින්වත්නි. දැන් එතකොට රාග සහිත මොහතක වුණත්, ద్వේෂ සහිත මොහතක වුණත් පින්නන්නේ ඔබට ওই අනතුරු තියෙනවා. ඒ වගේම මෝහයත් ඔතන තියෙනවා. කොහොමද? දැන් කකුල නමාගෙන ඉන්න එක රිදෙනවා. වේදනාවයි, ද්වේෂයයි. දැන් දිගහරිනකොට ඕන්න දැන් සැපයි. රාගයයි. හැබැයි දැන් මේ නමපු එකයි දිගහැරපු එකයි අතර කාලයක් තියෙනෝනේ. ඒ කාලය තුලත් වේදනාව තියෙනවා දුක තියෙනවා. අර හැබැයි අපිට එච්චර තේරෙන්න නුවණ නැහැ. නමංගෙද්දි හොඳට වේදනාව තිබුණ දිගහැරියන් වේදනාව නැත්තේම නෙමෙයි. තියෙනවා. නමුත් නමං හිටපුවට සාපේක්ෂව සාපේක්ෂව අඩුයි. ආන්න ඒක තමයි අදුක්කම සුඛ කියලා කියන්නේ. එතකොට ඒ වෙලාවේ මෝහයයි ඔන්න බලන්නකෝ. එහෙනම් රාග, ద్వේස, මෝහයි ඝනදෙනු කරන්නේ. ඔබ හැම මොහොතෙම ඕකනම් ඝනදෙනු කරන්නේ යන්න වෙන තැනත් ඔබ දන්නවා. ඒ නිසාම තමයි පින්වත්නි පතල මහා කරුණාවෙන් යුක්තම ලුතුරා බුදුරජාණන් වහන්සේලා ලෝකයේ පහළ වෙලා දේශනා කරන්නේ මහණනි මේ අනවරාග්‍ර වූ සංසාරේ බොහෝ දුරේ මේ ඇත ගමන් කරලා තියෙනවා ඒ ගමන් කරන කාලයන් තුල විඳපු දුක් නම් අනන්තයි අප්‍රමාණයි බෙලි කැපුම් කාපු වාර ගාන සැලකුවොත් සත්ව ලෝකේ එක එක සත්තු වර්ග වෙලා ඉපදිලා ඒකත් අනන්ත අප්‍රමාණයි ඒ නිසා මෙතනින් අත් මිදෙන්න නම් ඒ කියන්නේ දුකින් අත් මිදෙන්න නම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න කියනවා. ඔන්න චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න. පින්වත්නි චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න නම් ඔබට තියෙන පළමු දේම තමයි සම්මාදිට්ඨියටපත් වෙන්න. සම්මාදිට්ඨියට. සම්මාදිට්ඨිය කියලා කියන්නේ පින්වත්නි චතුරාර්ය සත්‍යයේ සත් සත්‍ය ඥානය චතුරාර්ය සත්‍ය දන්නවද දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය නිරෝධ සත්‍ය මාර්ග සත්‍ය මේන්න මේක දුක කුමක්ද කියලා දැනගන්න ඕන දුක කුමක්ද කියලා දැක ගන්න ඕන දුක ඇති වෙන්නේ කෙලෙසද කියලා දැනගන්න ඕන දුක ඇති වෙන්නේ කෙලෙසද කියලා දැක ගන්න ඕන දුක නැති කරන්නේ කොහොමද කියලා දැනගන්න ඕන දුක නැති කරන්නේ කොහොමද කියලා දැක ගන්න ඕන දුක නැති කරන්නා වූ මාර්ගය දැනගන්න ඕන දැක ගන්න ඕන ආනේනම් ඔබ මේක දැන දැක ගත්තොත් මෙන්න මේ හතර පොලේ දැනුම ඔබ සම්මා දිට්ඨියටපත් වෙනවා සම්මා දිට්ඨිය කියන්නේ නිවැරදි දැකීම නිවරදි දැකීම කියලා කියන්නේ යථා භූත ඥානය. ඒ කියන්නේ චතුරාර්ය සත්‍යයේ සත්‍ය ඥානයට එන්න ඕන. දුක කියන්නේ කුමක්ද කියලා පිරිසිඳ දකින්න ඕන. දුක ඇති වෙන්නේ කොහොමද කියලා ඒක අවබෝධ කරලා දැනදක ගන්න දුක ප්‍රහාණය කරන්න ඕන. දුක සම දුක්ඛ සමුදය ප්‍රහාණය කරන්න ඕන. ඒතකොට Nirodhe සාත් කරන්න ඕන. මාර්ගය වඩන්න ඕන. අන්න එහෙම කරගන්න පුළුවන් වුණොත් ඔන්න ඔය සිව්පලයේ දැනුම ඔබ ලබා ගත්තොත් ඔබ පින්නන්දි යථාර්ථ අවබෝධයක් ආව සම්මා දිට්ඨියටපත් උනා සම්මා දිට්ඨියටපත් උනා කියලා කියන්නේ පින්වත්නි ඔබ ආර්ය ෂ්ටාංග මාර්ගයට පිවිසුනා ඒ කියන්නේ සෝතාපන්න වුණා ඔන්න සෝතාපන්න. හැබැයි ඔබ අන්න එතෙන්ට ආවොත් බුදුරජාණන් වහන්සේ ඇප වෙනවා ඔබට මහණෙනි කවදාකවත්ම සිව් අපායට නම් වැටෙන්නේ නැහැයි කියලා වෙන මොනව කර කර හිටියත් උන්වහන්සේ අප වෙන්නේ නැහැ ඕන චතුරාර්ය සත්‍යයේ සත්‍ය ඥානයේට කෘත්‍ය ඥානය කියන්නේ සත්‍ය ඥානය දැන දැකගත්තොත් උන්වහන්සේ අප වෙනවා සිව්ව පායට වැටෙන්නේ නැහැ කියලා. එතකොට දැන් ඔබට ඇත්තටම තේරෙනව නේද දැන් ඔබ වැඩියෙන්ම බර වෙලා තියෙන්නේ සිව්ව පායට වැටෙන පැත්තටද නොවැටෙන පැත්තටද මොන පැත්තටද දැන් ඔබ හිතාගෙන ඉන්නේ එහෙම වැටෙන්න එකක් නැති වෙයි කියලාද ඒ වැටෙන ගන්න නැති වෙයි කියලාද? එහෙම හිතන් ඉන්නේ නේ. එතකොට වැටෙන ගන්න නැත කියලා හිතන් ඉන්න අයම වැටෙනවා. ඇයි පිනන්නේ වැටෙන්නේ නැති වෙන්න නම් ඕන චතුරාර්ය සත්‍ය සත්‍ය ඥානය දැන දැකගෙන තියෙන්න ඕන. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ මෙතන අප වෙන්නේ නැහැ. එහෙම වුණොත් විතරක් අප වෙනවා. මහන්නේ ඒගොල්ලෝ සුවපායට වැටෙන්නේ නැහැ කියලා. එහෙම නැත්නම් ඔබ ඕන මොහොතක පින්වන්නේ සතර අපායට වැටෙන්නේ ඉඩකඩ තමයි නිරන්තරයෙන්ම තියෙන්නේ. ඇයි ඔබට නෑ කියන්න බෑනේ? ඇයි ඔබ නිතරම පරිහරණය කරන්නේ රාගය, ద్వේෂය, මෝහය නම් ඕක පරිහරණය කරන වෙලාවක කය බින්දිනකොටම ඔබට මොකද වෙන්නේ? කය බින්දී මරණයටපත් වෙනවා. කය බින්දී මරණයටපත් වෙනවා. එහෙම වුණොත් වැඩේ ඉවරයි. ඒ නිසා එහෙනම් දැන් ඔන්න කල්පනා කරන්න පින්වත්නි චතුරාර්ය සත්‍යයේ සත්‍ය ඥාණයට එන්න ඕන. ඒක දැන දැන. ඒතකොට දැන දුක කියන එකේදී පින්වත්නි අපි දැනගන්න ඕන මේ දුක කියන්නේ කොමක්ද කියන එක. ඔබට පුළුවන් නම් දුක පිරිසිඳ දකින්න එහෙනම් දැන් අපි දුක කියන විට දන්නව නේද? කුමක්ද දුක? ඉපදීම දුකයි. නේ වයසට යාම ලෙඩවීම මරණයටපත් වීම දුකයි. කැමති දේවල් නොලැබීම දුකයි. ඒ වගේම අප්‍රියන් හා එකතු වීම දුකයි. ප්‍රියන්ගෙන් වෙන්වීම දුකයි. ඔන්න දුක. එහෙම දේශනා කරන බුදුරජාන් වහන්සේ ওই සියල්ල හකුලවලා තනිපදයකින් දේශනා කරනවා මහණෙනි කෙටියෙන් පවසනව නම් පංච උපාදානස්කන්ධය දුකයි. ඔන්න දැන් එහෙනම් ඔබට තියෙන්නේ කුමක්ද? දුක පිරිසිඳ දකින්න ඕන. දුක පිරිසිඳ දකින්න නම් පංච උපාදානස්කන්ධය පිරිසිඳ දකින්න. අන්න පංච උපාදානස්කන්ධයේ පිරිසිඳ දකින්න පුළුවන් වුණොත් ඔබ දුක පිරිසිඳ දැක්කා. දුක පිරිසිඳ දැක්ක කියන්නේ සමුදය ප්‍රහාණය වුණා. සමුදය ප්‍රහාණය වුණා කියන්නේම Nirodhayai සාත් වෙන්නේ. එහෙනම් ඒ Nirodhaය සාත් පිණිස අපි කලේ කුමක්ද? ඒක මාර්ගයයි. අන්න බලන්නකෝ. එහෙනම් ඒ එක්ව එකම අරමුණ තුල ඒ එකම සිත තුල චතුරාර්ය සත්‍යෙම වැඩෙනවා පින්වත්. එහෙනම් ඔබට දැන් කරන්න තියෙන්නේ සතර අපායෙන් අත් මිදෙන්න අවශ්‍ය නම් හිසගෙනගත් කෙනා ගින්න නිවන් උත්සාහ දරන්නේ යම්සේද ඒ ඒ විදිහටම චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න ඕන. දැන් බලන්නකෝ ඔබේ හිස ගිනි ගත්තොත් ඔබ ඒ ගින්න නිවන්න උත්සාහ කරන එක දිස්සෙල්ල කරන්නේ වෙන වැඩක්ද? අපි හිතමු ඔබට චූටි බබෙක් ඉන්න අම්මා කෙනෙක් කියලා. දැන් ඔබේ කොණ්ඩේ ගිනි ගත්තා. දැන් ඔබ කරන්නේ බබාට කිරි ටික දීලා ඇවිල්ලා කොණ්ඩේ නිවා ගන්නවද නැත්නම් බබාත් ඉන්නවා අනතුරක් වෙන තැනක. අපි හිතමු තවත් මොන හරි පිහියක් හරි එයත් ගිනි අඟුරක් තියෙන තැනක චූටි බබත් ඉන්නවා කියලා. දැන් ඔබ උත්සාහ කරන්නේ කොණ්ඩේ නිවාගෙන බබා දිනවද මොකද ඉස්සෙල්ලා කරන්නේ? අංක එකටම පින්වන්දි කරන්නේ මොකද හිස ගිනි ගත්ත කෙනා කරන්නේ ගින්න නිවා ගන්න උත්සාහ කරනවා. හැබැයි ඒක කරන්නේ නුවණ තියෙන කෙනා. දැන් ඔබට නම් ඔබේ කොණ්ඩේ ගිනි ගත්තොත් ඔබ කරන්නේ මොකද්ද? කොණ්ඩේ ගිනි ගද්දෙන් මම බබා අයින් කරනවා. එච්චර නුවණක් නැහනේ. හරිම මෝඩයිනේ. ඒක නිසා ඒක තමයි කරන්නේ. දැන් බත් හට්ටිය ලිපේ තියෙනවා නම් කොණ්ඩේ ගිනි ගත්තත් යන්නේ ඕක බාලා තියලාවිල්ලා මම කොණ්ඩේ නිවා ගන්නවා. නේ? නැත්නම් තව මොකක්ගේ අතු ගාලා තියලාවිල්ලා මං කොණ්ඩේ නිවා ගන්නවා. ඕගොල්ලෝ නම් එහෙමයි කරන්නේ. නේ? යමෙක් එහෙම කරනවා නම් එයා බුද්ධිමත්ද මෝඩද? ඈ? කොහොමද? මෝඩයි. දැන් එතකොට ඕගොල්ලෝ බලන්නකෝ ඕගොල්ලෝ දැන් මේ බුද්ධෝත්පාද කාලේ දුර්ලභයි. මනුස්ස ජීවිතේ දුර්ලභයි. සද්ධර්මයේ දුර්ලභයි. මේ සියලු දුර්ලභ කාරණා ලැබිලා තියෙද්දි දැන් ඕගොල්ලෝ මොකද කරන්නේ? දැන් මොකද කරන්නේ? මේ මේ වැඩ ටික ඉවර කරලා මම දැන් මේ <laughs> භාවනාව වට හොඳට නැඹුරු වෙනවා ඉවර කරලා. එහෙම හිතන මෝඩ විදියට හිතන එහෙමයි නැද්ද? මං මම ඔය අනේ ස්වාමීන් මම ඔය වැඩවලටම නැඹුරු වෙනවා මෙන්න මට තා පොඩි ප්‍රශ්නයයි තියෙන්නේ උන් ඕකත් ඉවර කරගත්ත හැටි මම ඔය සිල් ගන්න බණ භාවනාදී ඒව විතරමයි කියලා කියන මෝඩය නැද්ද ඒ එහෙමයි නැද්ද ඉන්නවනේ එතකොට මේ පොඩි එක්කෙනා පොඩිනේ මෙයාට ඉතින් මුකුත් කරගන්න බෑනේ මෙයාට මේකට මේ ටික තින් උගන්වලා මේ ටික උනනදී මමත් ওই ටිකම කරන කියලා එහෙම අයත් නැද්ද ඉන්නවා. ගේදරුවත් හදලා ඉවරන් පස්සේ ওই ටික මම කරනවා. එහෙම හිතන්නේ නැද්ද? දැන් ඔබ එහෙම නෙමෙයිද හිතන්නේ ඔබ? දැන් මේ වාඩිලා ඉන්න ඔබ හිතන්නේත් එහෙම නෙමෙයිද? එහෙම නෙමෙයිද? ඒ? ඇත්ත කතා කරන්නකෝ. ඇත්තන මෙහෙමනේ හිතන්නේ. එහෙම. එතකොට ඕගොල්ලෝ කවුද? ඒ? මන් දන්නේ නැහැ ඕගොල්ලෝම තීරණය කරන්නේ. මේ ඕගොල්ලෝ කවුද කියලා තේරෙනවනේ. එතකොට අන්න බලන්න. එතකොට ඔබේ ඔළුව ගිනි ගත්ත නම් ඔබ මොකද කරන්නේ? ගින්න නිවන එක නෙමෙයි. අර වැඩ ටික ඉවර කරලා ඉල්ල ඔළුව නිවා ගන්නවා කියලා කල්පනා කරන තරමටම දෙයියනේ බලනකෝ ඉන්වත්නි යමෙක් ඒ ගෙවල් දරවල් වල දූ දරුවන්ගේ ආවායුවා ඔය කටයුතු ටික කරලා මේක කරනවා කියන්නේ නොළුව ගිනිගත් කෙනා ඔළුව ඒ ගින්න නිවන්න උත්සාහ දරන්නේ නැතුව වෙන කටයුතු කරනවා ඒක තමයි ඕගොල්ලෝ අර ඉතින් ඉන්නවර මේ එහෙම වුණත් ගණන් ගන්න නැතුව ඔය ඉතින් ඒ තරම්ම බලන්නකෝ මෝඩ ස්වභාවය අපේ හිතට නොදැනෙන ස්වභාවය අපි අන්ධපු ස්වභාවය බලන්නකෝ මාර්යා විසින් අපිට ලස්සනට ඒක දීලා තියෙනවා මේ ජීවිතයේ ආවුස සල්පයි පරිත්තයි ලගුයි ඊටාම කෙටි කාලයයි තියෙන්නේ ඒ වුණත් අපි දැන් මේ ඊටාම කෙටි කාලේ දැන් අපි දැන් අවුරුදු 70ක් විතර වෙන කෙනෙක් කියලා 60ක් පැනපු කෙනෙක් කියලා. එතකොට එයා ඉන්නේ මරුවට ලම් වෙමින් ඉන්නේ. නිතරම සොහන මතක් වෙනවා. සුදුරෙදි මතක් වෙනවා. ඒ වුණත් එයාට මොකද හිතෙන්නේ? අනේ ඉතින් මම නැති මම දැන් මං කැමැති ගිහින් ටිකක් ඔය කරන්න. නමුත් මම නැතුනොත් මේ গিදර පාළු වෙනවනේ. ඉන්නෑට මේ පාළුයි මොනවා හරි උත්තර ටිකක් දෙනවනේ. අන්න බලන්නකෝ. මරණේ අභියස ඉඳගෙනත් බලන්නකෝ මරුව ඔබට විහිළු කරන හැටි. දෙයනේ ඔබ හිතනවා නම් 70 අඩු ගාන 60 70ක විතර වෙච්ච කෙනාව අයියෝ මං තව අවුරුදු 5යි නෙවේ නැත්තම් උපරිම 10යි නේ මනුස්ස ලෝකෙම මට සමුගන්න වෙනවාමයි නේ. ගෙවෙන දවසක් කියන්නේ මරුවට ලම් වෙනවයි. එහෙම හිතලා මොනතරම් වීරියක් කරන්න ඕනද මෙතනින් ගැලවෙන්න. නමුත් එහෙම කරනවද? එහෙම කරන්නේ අන්න බලන්න. එහෙමනම් ඔබට පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ සසර දුකින් එතර වෙන්න නම් චතුරාර්ය සත්‍යයේ සත්‍ය ඥානය අවබෝධ කරගන්න. එහෙනම් දුක අවබෝධ කරන්ඩ එහෙනම් උන්වහන්සේ කෙටියෙන් දේශනා කරනවා මහණෙනි පංච උපාදානස්කන්ධේ දුකයි. ඔන්න දැන් පංච උපාදානස්කන්ධය ඔබ දැනගන්න, දැකගන්න පින්වත්නි ඔබට ඇහැට රූපයක් පෙනෙනකොට ඇසයි රූපයයි චක්කු විඤ්ඤාණයයි කියන මේ තුන් දෙනාගේ ස්පර්ශය නිසා තමයි ඔබට යමක් පේන්නේ. ඒක දන්නවද? කතා කරන්නේ. ඔව්. එහෙනම් ඇසයි රූපයයි චක්කු විඤ්ඤාණය ගැන තුන් දෙනාගේ ස්පර්ශය නිසායි ඔබට යමක් පේන්නේ. එතකොට ඒක පේන්නේ මේ තුන්දෙනා ස්පර්ශ වුණු නිසා. දැන් ස්පර්ශ වෙනකොටම පෙනෙනවා ස්පර්ශේ නැතුණ හැටි මොකද වෙන්නේ? කියන්න. පෙනීම නැති වෙනවා. ඒක නෙවෙන්නේ. දැන් ස්පර්ශ ගැටෙනකොටම පේනවා. ගැටීම නතර වෙනකොටම පෙනීම නැති වෙනවා. හැබැයි මේ පේනකොටම පින්වන්නේ එතන හට ගන්නවා රූපයයි වේදනා සංඥා සංකාර කියන විඥාන කියන මේ ස්කන්ධ පංචකයම පහළ වෙලා තමයි අපිට දෙයක් පේන්නේ. දැන් ඒක පහළ වෙලා පේන්නේ. දැන් නම් ස්කන්ධයන් පහක පහළ වීමක් තමයි යමක් පෙනුන කියන්නේ. යමක් ඇහුණ කියන්නේ. යමක් දැනුණ කියන්නේ. යමක් දැනගත කියන්නේ. ස්කන්ධයන් පහක වැයවීමක්. එතකොට මේ පෙනුණු ඇහුණු දැනුණු දැනගත්ත දේ ආරම්භය අන්න එහෙනම් ඒ උපාදාන ස්කන්ධවල පහළවීම. දැන් ඒ දේ අන්න බලමු හටගෙන දැන් හේතු ගැටුණු නිසා හටගෙන හේතුව නිරුද්ධ වෙනකොට ඒක දැන් නිරුද්ධ වෙලා. නමුත් එහෙම නිරුද්ධ වෙච්ච බව දන්නේ නැති නිසා අපි දැන් අපිට මොකද වෙන්නේ? ඒ පෙන්නුණු දේ තවම තවම කතා කරන්න. තවම පේනවා. නේ? ඒක තවම පේනවා. දැන් එතෙන්දී ඒක පෙනෙන එක දිහා බලබලා දැන් මොකද කරන්නේ? අහිංසක මෝඩ ප්‍රාර්ථනාවන් කරනවා. මෝඩ විදියට හිතනවා. දැන් ඔන්න දැකපු රූපයක් කොතන හරි යද්දි දැක්ක රූපයක්. ඒක ඒ රූපෙයි ඇසයි ගැටුණු නිසා එතන පෙනුණා. දැන් බාහිර රූපේ එතනම නිරුද්ධයි. අපි දැන් වෙන ගමන ගියානේ. ගැටුණු එක එතනම නිරුද්ධයි. එතන එහෙනම් පෙනුණු රූපයත් නිරුද්ධයි. ඒ වුණාට යනකොට මග දිගෙත් ඒක පේන්නේ නැද්ද? ඒ gedara ගිහිල්ලත් පේන්නේ නැද්ද? පේන්නේ නැද්ද? පේනවා. එහෙම පෙනිලා නේද ඔහොම එල්ලිලා ගියේ? නේ? එහෙම නේ? දැන් ඒක සැපක් වෙලාද දුකක් වෙලාද? දැන් තමයි තේරෙන්නේ දෙන්නේ. එතකොට ඒක දුකක් වෙලා. එතකොට එහෙම පේනවා. එතකොට ඒ පේනකොට දැන් ඔබ කල්පනා කරොත් දැන් අනු පාරදී දැක්ක කෙනා දැන් ගෙදරට ගියාම මෙන්න මට පේනවා. දැන් ඇත්තට මේ දැක්ක කියන්නේ පංච උපාදානස්කන්ධයන්ගේ පහළවීමක්, ඡයවීමක් උනේ. දැන් නැවත මට පේන්න විදියක් නැහැ. එතන හේතු ගැටීම නිසා හටගත්තනම් හේතු නිරුද්ධ වෙනකොට ඒක නිරුද්ධ වෙන්න ඕන. නිරුද්ධ වෙච්ච බව නොදන්න නිසා අපිට හිතෙනවා එයා තවම ඉන්නවා කියලා දැන් මෙනෙහි කරනවා. අර ධම්ම රූපය කරන් දැන් මෙනෙහි කරනවා. දැන් මෙනෙහි කරනකොට අන්න දැන් හිතෙන් දැන් තව සැරයක් මෙනෙහි කරනවා. අයියෝ යා මේ වගේ මෙහෙමයි කිය මෙනෙහි කර කර විතර්ක පහල කරනවා. ආන්න જાතියයි පින්වත්. එතකොට ඒ මෙනෙහි කරන්නේ උපාදානස්කන්ධ පංචකයයි. ඒක මෙනෙහි කරන කරන මොහොතට ඔබට ලැබුණ සැපද්ද දුකද්ද? අතීතවත් මෙනෙහි කරන්නකෝ. එහෙම දැකපු වේ ඉස්සෙල්ලා ගෙදර ගිහින් කල්පනා කරනොත් දැනුනේ සැපද දුකද? ඒ දුකයිනේ කන්න බොන්නත් බැරුව හිටියනේ නේ. දුකයි. එතකොට ඕක තමයි බුදුරජාණන් වහන්සේ දෙන සංකීර්ණ පංච උපාදානස්කන්ධා දුක්ඛා. අන්න දුක. දැන් එතකොට ඔබ ඇත්තටම කැමති උනේ දුකටද දැන් සැපටද? ඔබ කැමති උනේ දුකටද සැපටද? දෙයියනේ බලන එතකොට ඔබ බුද්ධිමත්ද මොඩද? මොඩ වගේ නේ ඇයි දෙයියනේ දැන් ඒක මෙනෙහි කරලා හිතට දුක එනවා සෝස්සුම් හෙලනවා කඳුළු හෙලනවා ඒ දේවල් කරනවා ඒ කරද්දි කරද්දි දැන් ඔබ ඉල්ලන්නේ මොකද්ද මට ඒක නැත්තම් කියන්න බෑ කිවිස්සර කියපු මතකයිනේ ඒක නැත්තම් බෑ කියලා කල්පනා කරනවා. එතකොට දැන් මේ හිතන එකමත් දුකයි. දැන් තව අඳෝනාදිදී අඳෝනා දෙන්නේ ඒ දුකමයි. ඒත් එයා ඉල්ලන්නේ දෙයියනේ ඉතින් කාටේ බන කියන්නේ. ඉල්ලන්නේ දුකමයි. තේරෙන්නද කියන එක? ඕකම නෙවෙයිද දැන් ඉන්න තරුණ දුවල පුතාලටත් වෙච්ච සෙල්ලම? නැද්ද? ඕකම තමයි. ඒක දැන් පළඟැටිය පනිනවා ගින්නට පිච්චෙන බව දන්නේ නැති නිසා. ඊට පස්සේ ඒ උනාල ටිකක් පිච්චිලා අයිත් අතහැරුණොත් අයිත් පනින්නේ ආරකට පිච්චෙන. මම දැන් ඕගොල්ලෝ පළඟැටිය දෙක බැලුවොත් දැන් කොහොමද තත්ත්වය? දෙකම දෙගොල්ලම එකයි. පුදුම වැඩක් නේ. එහෙනම් දැන් ඔන්න බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මහනි ජාතිය දුකයි ජාතිය කියන්නේ ස්කන්ධයන්ගේ පහළවීම ස්කන්ධයන්ගේ පහළවීම දුකයි පංච උපාදානස්කන්ධයේ පහළවීම දුකයි එදින මරණය කියන්නේ පහළවුණු ඒ ස්කන්ධයන්ගේ නැතිවීමයි ඒක දුකයි කියනවා දැන් නැතුව ජාතිය කියනකොට ඔබ යන්න එපා මව් කුසෙන් බිහිවීමම දුකයි කියන තැනට මරණය කියනකොට කය බිඳින තැනටම යන්න එපා ඒක සම්මතේ ඒකත් දුකයි. හැබැයි ඒක අවබෝධ කරගෙන නිවන් දකින්න අමාරුයි. ඇයි ජාතිය කියන්නේ මව් කුසෙන් ඉපදෙන එක නං ඕක අවබෝධ කරගන්න බෑනේ උපදින පොඩි එක්කෙනාට. මරණය කියන්නේ කය බිඳී යන එක නං ඒක අවබෝධ කරගන්න බෑනේ අවබෝධ කරගන්න ඕනේ නම් මැරිලා. මරණ දුක අවබෝධ කරන්න ඕන මැරිලා. එහෙම වුණොත් මේක ධර්මය අවබෝධ කරගත්ත කිසිම කෙනෙක් ලෝකෙ ඉන්න විදියක් නෑ. නමුත් ඊට එහා ගිහිපු ධම්ම බුදුරජාණන් වහන්සේ ලෝකෝත්තර මාර්ගය දේශනා කරන්නේ ස්කන්ධයන්ගේ පහළවීම જાතියයි. පහළවුණු ස්කන්ධයන්ගේ Nirodhaය මරණයයි. එහෙනම් જાතිය කියන්නේ ඇතිවීමයි මරණය කියන්නේ නැතිවීමයි. එහෙනම් ස්කන්ධයන්ගේ ඇතිවීම නැතිවීම. ඕන જાතිය මරණ. ඕක නුවණින් විමසලා ඔබ දකිනකොට ඇත්ත ඇත්තටම මේ ඇසයි රූපයයි චක්කු විඤ්ඤාණය කියන හේතු ගැටුණු නිසා දැන් දෙයක් පෙනුණා. හේතු නිරුද්ධ වෙනකොට ඒක නිරුද්ධ වෙනවා කියනකොට ආන්න අපි දන්නේ නම් හේතු ගැටුණු නිසා හටගත්තා කියන්නේ ජාතියයි. හේතු නිරුද්ධ වෙනකොට නැති වුණා කියන්නේ මරණයයි. එහෙනම් අන්න ජාතියයි මරණයයි දැන දැකගත්තා. මේක දැන දැක ගන්නකොටම ඔබට නුවණක් එයි අනුමාන වශයෙන් මේ සත්‍ය සත්වයේක් පුජ්‍යලයක් නෙමෙයි නෙව. මේක මේ ස්කන්ධ ටිකක පහළවීමක්. නමුත් ඔබ gedare ඉඳන් සිහි කරන්නේ මෙනෙහි කරන්නේ කවුරු කියලා හිතාගෙන දැන් හිතේ ඉන්නේ කවුරු කියලා හිතාගෙනද? අර දැකපු කෙනා ඉන්නවා කියලා හිතන්නේ නැත සිහි කරන්නේ. දැන් සත්වයක් කියලා හිතාගෙන නේද සැලසුම් ටික සේරම කරන්නේ. නේ වන් මෑන් ෂෝ එකක් කියන්නේ සත්වය කියලා හිතාගෙන නේද? ගෙදර ඉඳගෙන ඒක ගැන හිත හිතායි තනියෙම තනියෙම ලකුණු දෙදී තනියෙම හිත හිතා තනියෙම දුක විඳ විඳ ඉන්නවා. එතකොට අන්න ඔබ දැනගත්තොත් අන්න ඔබ දැකගත්තොත් මේ කියන්නේ ස්කන්ධයන්ගේ පහළවීමක් නේ කියන එක දැන දැක ගන්නකොටම සත්‍යෙක් පුජ්‍යලයක් කියන එක ඔබේ හිතට එන්න ඉඩක් නැහැ. එහෙම වෙනකොටම ඔබ කවදාකවත් මේ දැකපු රූපෙට ඇලුම් කරන්නේ නැහැ. ඇයි ඇලුම් කරන්නේ නැත්තේ කියන්නේ ස්කන්ධයන් ටිකක් නෙවෙයි මේ පහළ වෙලා තියෙන්නේ. ඔබ සත්‍යයක් කියලා හිතාගෙන නේ මේකට තණ්හා කරන්නේ. දැන් ඇත්තටම නුවණින් දකිනකොට පේනවා ස්කන්ධ ටික. නිසා ස්කන්ධ ටිකට ඔබ තණ්හා කරන්නේ ඒ කියන්නේ එහෙනම් අන්න සමුදය ප්‍රහාණය වෙනවා ඉබේම. දැන් දුක කියන්නේ මේ ස්කන්ධයන්ගේ ඇතිවීම. එතකොට අන්න බලන්නකෝ ඒ වගේම මේක ස්කන්ධයන් ටිකක් පහළවීමක් කියලා දැන දැක ගන්නකොටම ඔබ මේකට තියෙන තණ්හාව නෑ. ඒක ගැන නැවත නැවත හිතන එක නැති වෙනවා. ඒ තණ්හාව නැති වෙනවම කියන්නේ සමුදය ප්‍රහාණයයි. දැන් ඒ කියන්නේ නම් ඒ සමුදය ප්‍රහාණයම කියන්නේ Nirodhayai සාත් වෙන්නේ. අන්න බලන්නකෝ. දැන් ඔබ ඇත්තටම ස්කන්ධයන්ගේ පහළවීම දුකයි කියලා දැන දැක ගන්නකොටම ස්කන්ධයන්ගේ පහළවීම දුකයි කියලා දැන දැක ගන්නකොටම ඔබට දුක ඇති වෙන්න තියෙන හේතුවම නැති වෙනවා. ඒ හේතුව නැති වුණාම කියන්නේ එතෙන්දි දුක ඇති වෙන හේතුව තණ්හාවයි. ඒකට තණ්හාව නැති වෙනකොටම ඔබට තියෙන සැනසීමක්, නිරෝධයක්. එහෙනම් ඒ නිරෝධය, ඒ නිවීම ඇති වුණා. එහෙනම් ඒ නිවීම පිණිස කරපු වැඩපිළිවෙල තමයි දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියන්නේ. එහෙනම් දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව විදිහට අපි කළේ මොකද්ද? ස්කන්ධයන්ගේ පහළවීම දුකයි කියලා දැන දැකගත්තා. එහෙනම් ඔබට කරන්න තියෙන්නේ ආයතනයක් උපදින විට ස්කන්ධයන් පහළුණා කියලා දැන දැක ගන්න ස්කන්ධයන් පහළුණා කියලා දැන දැක ගන්නකොටම ඔබ ඒකට තණ්හා කරන්නේ තණ්හා කරන්නේ කියන්නේ සමුදය ප්‍රහාණය වෙනවා සමුදය ප්‍රහාණය වුණාම කියන්නේ නිරෝධේශාත් නිරෝධේශාත් කියන්නේ එහෙනම් ඒ යන වැඩ පිළිවෙල තමයි මාර්ගය ඔන්න චතුරාර්ය සත්‍යයේ සත්‍ය ඥාණයට ඔය විදියට නුවණින් විමසලා විමසලා භාවිතා බහුලී කතා බහුල බහුල වශයෙන් මේක පුරුදු පුහුණු කරගත්තොත් ඔබට දැනගන්න පුළුවන් වෙයි ඔබට දැකගන්න පුළුවන් වෙයි අහන දකින දැනෙන දැනගන්න අරමුණු වල මේ සිදුවන ක්‍රියාව එතකොට ඔබටම අවබෝධ වෙලා යයි මේ සත්ව පුජ්‍යල සංකල්ප කතාවක් නෙමෙයි මේ ධර්මතාවයක් තියෙන්නේ මේ ධර්මතාවය අවබෝධ කරගත්තාන් පස්සේ පිනන්නේ අන්න ලෝකේ යථාර්ථයයි ඒක තමයි සම්මා දිට්ඨිය. මේ දැන දැකගත්තොත් ඕන් ඔබ සෝතාපන්න වෙනවා. ආර්ය අෂ්ටාංග මාර්ගයට පිවිසුණු කෙනා වෙනවා. එහෙම වුණොත් ඔබට එතනින් එහා ඩියුටි කරන්න පුළුවන් භාවනාව. එහෙම නැතුව සෝතාපන්න නොවි භාවනා කරාට මේ ධර්ම මාර්ගයේ ගමන් කරන්න බෑ. සෝතාපන්න වෙච්ච කෙනා තමයි ධර්මයේ දැන දැක්ගත් කෙනා තමයි භාවනාව කෘත්‍ය වශයෙන් කළ යුත්තේ. එහෙනම් දැන් කල්පනා කරන්න මේ සම්බන්ධච්ච සියලු පින්වතුන්ට මේ ජීවිතයේ මේ ගෞතම සාසනය තුලදීම චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණසම හේතු වේවා වාසනාව වේවා කියලා සාදුනාද අද මෙම ධර්මදේශනාවේ දායකත්වය දරන්නේ චන්ද්‍රිකා මානෙල් අල්විස්මිය පන්නේපිටිය වීරමාවතේ අංක 1 41කින් 190 පෙබරවාරි මාස 24 වෙනිදින්ට උපන්දිනයේ යෙදුණු දැනට අභාව ප්‍රාප්ත වී වසර 7ක් සපිරුණු මාතර රන්සයගොඩ රජමහා විහාරයේ ප්‍රධාන දායක පවුල වන රන්සයගොඩ මුදලිගේ ගෙදර ගොඩවත්ත සමරගිරි නිවසේ පදිංචි සිටි විමලසිරි සමරනායක පින්වත් පියතුමාණන්ට නිවන් අවබෝධය පිණිසත් පින්වතුන් අතර සිටි කාලයේදී පෙබරවාරි 24 වන දින විශේෂ වශයෙන් කරන ලද මහා දානමය පින්කම මහා කටන පින්කමද මෙම ධර්ම දානමය පින්කමද හේතු වාසනා වේවා පියාණෙනි ඔබ නිවන් දකීවා සියලු මියගේ ඥාතින් පින් අනුමෝදන් වෙත්වා ඒ වගේම කුංචි මණිකේ ගජනායක මව දරුවන් හතර දෙනා චන්ද්‍රිකා මානෙල් අල්විස් සමරනායක නන්දසිරි සමරනායක තමනි සමරනායක සමන්තිමාලා සමරනායක යන දරුවන්ටත් දීර්ඝායස ප්‍රාර්ථනා කරලා මේ කටයුත්ත කරන්නේ. ඒ නිසා මේ මියගිය පින්වත් දෙමාපියන්ටද මේ පින් අනුමෝදන් වේවා කියලා සාදුනාදයක් දෙන්න. ඒ වගේම දෙවෙනි දායකත්වයේ දරනවා රණාල අඹගහවල නොම්මර 82 හි පදිංචි සිරියාවති පින්නවලමියේ මියගිය ස්වාමි පුරුෂයා ඒ.එස්. කොඩිකාර මහතා සිරියාවති පින්නවල මියගේ මියගේ සහෝදරයන් මියගේ ඥාතීන් වන තැනියෙල් මහවිතාන මහතා මියගේ ඥාතීන් වන සිමියොන් සිඤ්ඤෝහා සෝමාවති මිය යන අයට පින් අනුමෝදන් කිරීමත් ඒ වගේම රණාල දැඩිගමුව පදිංචිව අසනීප තත්ත්වෙන් පසුවන සහෝදරයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරීමත් අරමුණු කරගෙන ඒ මියගේ සියදනාටත් මේ පින් අනුමෝදන් වේවා කියලා සාදුනාදයක් දෙන්න. ඒ වගේම ඊළඟ දායකත්ව දන පන්නේ පිටිය පැලන්වත්ත සිරිපුර තුන්වන මාවතේ අංක 6B 295 පදිංචි නන්දලතා රණසිංහ ඇතුළු පවුලේ සැම විසින් මාගේ මව්පිය දෙපළහා සාම්ප්‍රුෂයාගේ මව්පිය දෙපළට පින් අනුමෝදන් කිරීමත් ඒ වගේ මහනුවර දංගොල්ලේ තිස්සාරාම විහාරාධිපතිව වැඩ සිට අපවත් වූ ගරු මිරිස්සල විමල බුද්ධ සායන් වහන්සේට මීට වසරකට පෙර මියගිය සිඟිති උණුපුරාට හදිසි අනතුරකින් මියගිය සජිත් දර්ශන නානායක්කාර තරුණ මහතාට පින් අනුමෝදන් කිරීමත් අරමුණු කරගනිමින් ඒ කටයුත්ත කරනවා ඒ වගේම රෝගාතුරව සිටින සැමියාට ඒ වගේම පින්හෙන විජය තිලකරාමාධිපති නායක ස්වාමින් වහන්සේට සහෝදර දූදරු මුණුබුරු සැමට පෙබරවාරි 21 හා පෙබරවාරි 23 උපන්දින සමරන ඉසුරු මදුසංග පුතු හා පණ්ඩිත නන්දාලෝක ස්වාමීන් වහන්සේට ආශිර්වාද පැතීම පිණිස තමයි ඒ අයගේ වෙනත් අරමුණු ලා තියෙන්නේ. එනයින් අය නමින් මේ පරිලෝ යන්ට යදුනා වූ ඥාති වර්ගයාට මේ පින් අනුමෝදන් වේවා කියලා සාදුනාදෙත්. ගණේ මුල්ල කටුවාල මුල්ල අංක 35 නිවසේ පදිංචි පීඩී සුමනා මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා ඒ අයගේ අරමුණු වෙලා තින මව්පිය පාර්ශ්වයේ පිය පාර්ශ්වයේ නමින් මියගිය සියලු මීගියායට පින් අනුමෝදන් කිරීමත් PH කරුණාවති මවට සහ TG පුස්පල පණවිරුවාට පින් අනුමෝදන් කිරීම පිණිසත් ඒ වගේම වෙනත් අරමුණු විදිහට SC ඇසිලෙන් නෝනා මෞතුමිය මැග්ලින් නෝනා මෞතුමියට නිරෝගී සුව දීර්ඝාසු පැතීමත් සුජීවත්ව පවුලේ සියලු දෙනාට සෙත් පැතීමත් එහෙනම් ඒ අය නමින් මේ පරිලෝයන්ට යදුනා ඒ ඥාතියටත් මේ පින් අනුමෝදන් වේවා කියලා සාදුනාදයක් දෙනවා තවත් දායකත්වයක් තියෙනවා පිටඹුව යටියන සමගි පෙදෙසේ දී ගුණවර්ධන මහතා සහ එම මහත්මිය ඇතුළු පවුලේ සැම විසින් බබා නෝනා මෑණියන් ඇතුළු දෙමාපියන්ගේම සියලුම මීගේ ඥාතින්ට පින් පැමිණීම පිණිසත් වඩුගේ ගෙදර සීලා අබේසිංහ මහත්මියගේ දෙමාපියන් වන මැයිසිඤ්ඤෝ අබේසිංහ LSK ජේපින් නෝනා ඇතුළු මීගේ ඥාතින්ට පින් අනුමෝදන් කරමින් පිණිසත් නිසා ඒ ඇත්තන් නමින් මේ පරිලෝ යන්ට හේතුණු සියලු ඥාතීන්ටද මේ පින් අනුමෝදන් වේවා කියලා සාදුනාදය දෙන්න. රෝගාතුරව සිටින සැමියාට ඒ වගේම පින් හේන විජය තිලකරාමාධිපති නායක ස්වාමින් වහන්සේට සහෝදර දූදරු මුණුබුරු සැමට පෙබරවාරි 21 හා පෙබරවාරි 23 උපන්දින සමරන ඉසුරු මදුසංග පුතු හා හා පඬිත නන්දාලෝක ස්වාමීන් වහන්සේට ආශිර්වාද පැතීම පිණිස තමයි ඒ අයගේ වෙනත් අරමුණුලා තියෙන්නේ. එහෙනම් ඒ අය නමින් මේ පරිලෝ යන්ට යෙදුනා වූ ඥාති වර්ගයාට මේ පින් අනුමෝදන් වේවා කියලා සාදුනා දෙන්න. එහෙනම් දැන් කල්පනා කරන මේ සම්බන්ධ වූ දායකත්වයේ දරුවා සියලු පින්වතුන් නමින් මිය පරලෝ යන්ට යෙදුනා වූ සියලු ඥාති වර්ගයා මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම සියලු පින් කැමති දෙවි දේවතාවුන් විසින් මේ පින් අනුමෝදන් වේවා. මේ සම්බන්ධ වුණා වූ සියලුම දෙනාට මේ උතුම් ගෞතම සාසනය තුලදීම චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ වීමෙන් අමා මහ නිවනින් සැනසෙන්න හේතු වේවා. වාසනාව වේවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු අද ධර්මානුශාසනාව පැවැත් වූ දේශක ස්වාමීන් වහන්සේ තනමල්විල කිතුල්කොටේ රතන සදහම් භාවනා මධ්‍යස්ථානයේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද වලස්මුල්ලේ ගුණරතන ස්වාමීන් වහන්සේ දේශක ස්වාමීන් වහන්සේ සිදු කරන ජාතික ආගමික සියලු කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධය පිණිස මෙම කුසල ශක්තිය පාරමී වේවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.